තෙවන් සන්නයි ආර්යවංශ මේ මම කතා කරන්නේ මේ බාහිර සත්‍යයක් නෙවෙයි කියලා ඒක මේ ඇත්තටම බාහිර සත්‍යයක් නෙවෙයි මේ හිතන හිතන ලෝකයක් නේද ආර්යවංශ මේ කියන්නේ මේ දකින්න මේ හැම රූපයක්ම චිත්ත රූප ඒ කියන්නේ මේ ඒවා අල්ලන්න බෑ හිතේ හිතේ ඇදෙන රූපේ ඒක අල්ලන්න අල්ලන්න කෙනෙකුත් නැහැ. එතන චිත්ත රූපයක් ලෝකයෙන් බලනකොට චිත්ත රූප නේද ආරෙන් චිත්ත කියන ඒවා සංඥා විතරයි. චිත්ත චිත්ත කියන්නේ සංඥා විතරයි. අපි අත්‍යවශ්‍යනේ සිතුවිලි. ඔව් දැන් මේ ඕනම දැන් සබ්දයක් දැන් දානකොට රූපයක් හැදෙනවනේ. ඒ ඒ රූපේ මං ඉස්සර මට ඒ රූපේ තමයි ප්‍රශ්නයක් කියලා තිබුණේ මට ඒක නිකන් එළියේ තියෙනවා ගෙතෙන් දැන් එහෙම නෙමෙයි දැන් මේ මේ හිතේ හැදෙන ඒවා නේද මේ හිතේ තියෙන මේ රූප අල්ලන්නත් බෑ ආව වෙන්නේත් නෑ මේ සතික තුනක් අර අල්ලන්න හැදුවා පන්නන්න එහෙම පන්නන්න මේ හිතේ නේද ඉන්නේ මේ එළියේ නෑනේ පහස කියපේක වැරදි එහෙමයි කියපේක වැරදි වැරදි කියන්නේ අපි හිතන දේ කොහෙවත් නැහැ කියන එක අපි අපි දැන් හිතන දේ කොහෙවත් නැහැ කියනකොට ආ සිතුවිල්ලක් කියනකොට සිතුවිල්ලකට සිතුවිල්ලක් අපි අසුරු කරන්නේ ඒක වෙනස්ම කතාවක් ඒක අතිසියුම් මේ කියන එක ඒ කියන්නේ දැන් අපි අපි සිතුවිල්ල දැන් පොත කියන්නේ සිතුවිල්ල එහෙමයි මේක කියන්නේ සිතුවිල්ල එහෙමයි. මේසේ පොත ඔය අපි කියන හැම නමක්ම શબ્දයක්. එහෙමයි. එතකොට අපිට අතට ඇල්ලුවොත් තද ගතියක් අහු වෙනවා. නෑ නැහැ නෙමෙයි. ඔව්. එහෙමයි. එතකොට ඇහැට වර්ණයක් එනවා. නෑ නෙමෙයි. එහෙමයි. අඳ වෙලා නැහැ. එතකොට ඇහැට ප්‍රසාදේ එනවා. ආලෝක ප්‍රසාදේ එනවා. එතකොට අපි දැන් මේ කනට ශබ්දෙත් තියෙනවා. කන සංකපටල හෙල්ලෙනවා. ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ ඇසට වර්ණ කනට ශබ්ද එතකොට අතට සද ගතිය නාසයට ගන්ධේ දිවට රසක් ඒ ස්වභාව ටිකක් අපිට දැනෙනවා ඒ ස්වභාවවල ඒ ස්වභාවවල ඒ වර්ණවල නැහැනේ මේ කහ පාට රතු පාට කියලා වර්ණ වර්ණ විතරයි. ඔක ලොකු සියුම් කතාවක් තියෙන. ඒ කියන්නේ ශබ්ද ශබ්ද විතරයි. එතකොට උණුසුම සීතල තද ගතිය අපේ අතට අසු වෙන තද ගතිය තද ගතියක් විතරයි. ඒක සුකුමද තද ගතියද ඒ ස්වභාවය අපිට විඥාණයට තමයි මේ සේරම ආයතන විඥාන වෙන වෙනම අපිට ශබ්ද වර්ණ විදිහටයි දැනෙන්නේ. ඒවැ නැහැ පොත් මේසය දන් කියලා කතාවක් නැහැ. දැන් අපි දකින්නේ පොතක් මේසයක් ඇඳක් එකයි ගැටලුව තියෙන්නේ. දැන් අපිට වර්ණයක් නේ අපිට වර්ණ හැඩතල කියනකොට ඒකේ කිරණයක් විතරයි. ඒ කියන්නේ වර්ණ හැඩතලයක් විතරයි. එතන තියෙන්න බෑ මේසයක්. එතන එතන පොතක් කොයින්ද? එතන මේසයක් කොයින්ද? එතන එක શબ્දයක්. શબ્දයක් කොහොමද ඇහැට ආවේ? ඇහැට එන්න ඕනි වර්ණයක්නේ. අපිට පේන්න ඕනි වර්ණ හැඩතලයක්නේ. අන්න වර්ණ හැඩතලේ චිත්‍රය වගේ පොතේ අඳින. නමුත් අපි ඒකට ශබ්ද ශබ්ද වලින් තමයි අපි අපි ගන්නෙ. එතකොට ශබ්ද වලින් අපි වර්ණ හැඩතලයකට ශබ්ද අපි එකතු කරගෙනයි තියෙන්නේ. මේ අර පොඩි කාලේ ඉඳන් ආපු කතාව දකින්න ඕන. එතකොට මේ මොන්ටෝරියාකට දාපුවා අදටත් එන්නේ ඒ එකතු කරගත්ත එක තමයි. එතකොට එකතු වෙච්ච එක සබහාදාවක්. ශබ්ද වර්ණ එකතු වෙච්ච එක සබහාදාවක්. මෙතන අපි අතුරු කරන්නේ සිතුවිල්ලක් කියන්නේ අපි ඇසුරු කරන සිතුවිල්ලේ දැන් අපි දන්නේ පොත් මේස ඇඳන්. දැන් මෙතන සුදු ජාතිකයෙක් හිටියොත් එයා කියන්නේ ටේබ්, චෙයා, බෙඩ්. ඒතර ශබ්ද වෙනස්. ආ. දැන් චීන ජාතිකයෙක් හිටියොත් ශබ්ද වෙනස්. එහෙමයි. චීන ගාන ශබ්ද වෙනස්. ඒතර ඒ ශබ්දනේ ඒගොල්ලෝ දන්නේ. ශබ්ද කොහෙද එළියේ තියෙන්නේ? දැන් චීන ජාතිකයෙක් කියලා චීන් චීන් ගාම අපිට කියත හැකිනේ පැහැදිලිව. ඕවා කොහෙද එළියේ කියලා. දැන් දැන් දැන් බෙඩ් චෙයා ගන්නකොට අපිට කියද හැකනේ ඕවා කොහෙද එළිය කියලා. දැන් කොහොමද අපි සිංහල භාෂාවෙන් කියලා දාන શબ્ද කොහෙද එළියේ? දැන් මේස කියන්නේ නැහනේ මම මේස කියලා. අඹ ගහ කියන්නේ නැහනේ මම අඹ ගහ කියලා. නාගහ කියන්නේ නැහනේ මම නාගහ කියලා. අපි ඇසුරු කරන්නේ එළියක් නෙමෙයි මේ කතාව පරිස්සමෙන් ගන්න ඕනේ. අපි ඇසුරු කරන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක්. අපිට අපි සිතුවිල්ලක් ඇතුලේ ඉඳගෙන එළියක් ගැන කතා කරනවා. එතකොට අර දැන් පොත කියන සිතුවිල්ලේ එතකොට සිතුවිල්ලේ අපිට කවදාවත් එළියට යන්න බෑ. යන්න බෑ. ඒකට හේතුව අපි අපි දුක් විඳින්න සිතින්. අපි සැප විඳින සිතින් මේ මේස කැඩුනා කියලා. මේසයක් කියන එකකට අපි රත්තරන් මාලයක් මේසයක් ඔක්කොම සිතේ තියෙන. හිතේ. දැන් හිතනවා හිතනවා හිතනවා හිතනවා ඒ හිතනකොට අර රූපෙකුත් තියෙන අර නිකන් හැඩතලයක් එනවා මහ භූත ඇසුරු කරගෙනයි අපි ඉන්නේ උනාට ආ එහෙමයි මහ භූත ඇසුරු කරගෙන හිටියට අපි මහ භූතත් එක්ක ගනුදෙනු කරන්නේත් නෑ බලනකොට ඒ කියන්නේ අපි ඇසුරු කරන සිතුවිලිමයි අපි කතා කරන්නේම පොත කැඩුනයි කියලා අපි කතා කරන්නේම ඒ දෙයක් අල්ලගෙනයි ඒත් දේවල් එළියට නැහැ සිත අපි කියන්නේම මේ බිත්තියක් පේන. අපි කිසිම වෙලාවක කියන්නේ මට මහ භූත පේනවා කියලා. අපිට පේන බිත්තියක්. බිත්තියක් කොහෙද? ඒක શબ્දයන්. ඔන්න හැඩතලක් වෙනවා හැම එකටම නේද ආර්යයන් වහන්සේ? මෙතන අපි දකින්න ඕනේ හැම දැන් හැම මොහොතෙම සිතම කියන එක. අපිට සිතෙන් එහාට යන්න බැරි බව. මොකද මේ විඥාන මායාවෙන් මව විඥාන මායාව ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා. අපි දන්නේ පොත් මේ සඳහන් ගැන විතරයි. අපි දන්නේ මේ හැම එකටම නමක් දාගෙන නම ගැන විතරයි. අපි ඇසුරු කරන්නේ නම. අපි අපි දැක්කොත් දකින්නේ ෆෑන් එකක්, බිත්තියක්, මේසයක්, ඇඳක්. අපිට මේ අපි කියනවාද මේ ගල්වැලි සිමෙන්ති මට පේනවා කියලා නෑනේ. හා. ඒ කියන්නේ විත්‍ය කියන හිතන තැන එතන හිතනවා විතරයි මෙතන විත්‍ය නෑ. එළිය ගැන කතා කරාට වැඩක් නෑ. නෑ ඒකට හේතුව අපි නොදන්න දෙයක් ගැන කතා කිරීම පළක් නෑ. අපි දන්නේ මේස ගැනනේ. ඒ මේස තියෙන හිතේක හිතකනේ. ඒක කිව්වේ මේ ලෝක ජනගහනය කෝටි 800ක් ඉන්නවා නම් කෝටි 800ම තමන්ගේ ඉතින් එහාට ගිහිල්ලා නැහැ කියලා. කවදාවත් එළියේ තියෙන දෙයක් දැකලා නැහැ. අපිට දකින්න බෑ. ඒකට හේතුව මේ අපි අපි මායාව ඇතුලේ හිර වෙලා ඉන්නේ. හීනේ ඇතුලේ ඉඳගෙන අපි කොහොමද හීනෙන් අවදි වෙලා තියෙනවා ගැන කතා කරා නම් අවදි වෙන්නේ නැහැ. ඒක අතිසියුම්. එතකොට මේ මෙහෙණින් වහන්සේ නමක්ද? නෑ මම මේ ගෙදර මං ගෙදර මේ ගැටලුවක් නෑ. මේ ඒ කියන්නේ දැන් මේ කියන කාරණාව මේක හොඳ මේක සංකිතේ නිබ්බිදායනේ අවබෝධ කරගන්න ඕනේ මේ ධහම. එහෙමයි. එතකොට අවබෝධ කරගන්න ඕනේ මේකේ තියෙන සියුම් කතාව, සියුම් කෝණය මොකද්ද කියන එක. අපිට අපිට තියෙනවා මේකේ සියුම් ඒකයි ඒකයි අර බුදුන් වහන්සේ දෙන උපමා බලන්න. අස්සලෝමක් 100ක් කඩකට පැලෙන විදිහද ඒකත් වෙන්න පුළුවන් මහණෙනි මේක වෙන්නේ නැහැ කියනවනේ දැසේ. මේ මේක මෙය අවබෝධ කර ගැනීම සුකර නොවේ. එතකොට එහෙනම් ඉතින් ඕන කෙනෙකුට මේක මේකේ කියන්න පුළුවන්. ඔව් ඒක තමයි මේ කියන්නේ. තේරෙනවනේ ඒක බොළඳ විදිහට අපි අපේ බොළඳකමට ධර්මයේ ගන්න බෑ කවදාවත්. ඒකට හේතුව සත්‍ය දෙකක් නැහැ සත්‍ය එකයි තියෙන්නේ. සත්‍ය තව එකක් සත්‍ය වුණොත් මේක බොරුවක් වෙනවා. ඒතර හොඳටම තේරෙනවා සත්‍ය නම් සත්‍යමයි. එහෙනම් මේ සත්‍ය බුදුන් වහන්සේ පෙන්නන කෝණයෙන්ම දකින්න වෙනවා. අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේ ලෝකේ පරම සත්‍ය බුදු කෙනෙක් අවබෝධ කරගන්නවා. අතර අවබෝධ කිරීමමයි බුද්ධ කියන්නේ. නැතු බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. පුජ්‍යලයක් පුජ්‍යලයක් නැති බවට එන්නේ මෙන්න මේ අවබෝධය තුලින් ආවොත් තමයි. එතකොට අපිට ගැටලු නැහැ. අපි කවදා අපි ඇසුරු කරන්නේ සිතුවිල්ලක් කියන්නේ ඒක අපි අපි අපි ඇත්තට මේ මේ එළියෙන් එන්නේ කිරණයක්. අපි අර කියන්නේ ආලෝක චක්කු විඥානය ආලෝක කිරණයක් විතරයි. චක්කු විඥානේ පොත් මේ සඳහන් කියලා නැහැ. නමුත් ඒක මනෝ විඥානය කියලා කියන්නේ ඒ ආලෝක හැඩතලයට ශබ්දේ දැනීම ඔක්කොම එකතු වුණාම තමයි අන්න දෙයක් කියලා පොත කියලා මේස කියලා කියන්නේ. ඒක මනෝ විඥානය කියන්නේ මේ මොලේ ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මේක ඇවිල්ලා චක්කු විඥානෙම ආයතන විඥානෙම එනකොට අර ඒක දෙයක් කරගන්නේ අනිත් අයවත් ඔක්කොම එකතු කරගෙන එතරම්මයි මනෝ විඥානේ තියෙන්නේ. එන්නේ කිරණයක් දකින්නේ පොතක්. එන්නේ කිරණයක් දකින්නේ මේකයක්. අනිත් ඇත්ත කතාව. මේක ටිකක් සියුම් කෝණයකටයි හසු වෙන්නේ. ඇත්තම අපි ඒ අපි අපි හිතනවා හැම එකම. මේ දරුවා කියලා හිතනවා. මේ මේසෙ කියලා හිතනවා. මේ ගෙදර කියලා හිතනවා. මේ සල්ලි කියලා හිතනවා. මේ 5000ක් කියලා හිතනවා. හිතන්නේ කොහොමද එහෙම හිතෙනවා. 5000ක් කියලා හිතුවහම වටින රත්තරන් වටිනවා කියලා හිතුවහම ඉමිටේෂන් උනත් රවටෙනවා. අයි හිතනවනේ රත්තරන් කියලා. ඒතකොට රවටෙනවා. හිතන විදිහට හිතනවා. අර මච්චුදේව සූත්‍රයේ ඔක තියෙනවා. ඒ කියන්නේ අපිට වටිනාකමක් මේක වටිනවා මේකට වැඩිය කියලා හිතුවොත් ඒක වටිනවා. යා නරකයි කියලා හිතුවොත් නරකයි හොඳයි කියලා හිතුවොත් හොඳයි ඔන්න ඔගේ මේ සිත ඇවිල්ලා අර මේ සිත ස්වභාවය තමයි ස්පාක් වෙන එක. එතකොට ස්පාක් එක ඇතුළෙත් ස්පාක් තියෙනවා. ඒ කියන්නේ හිතන විදිහට හිතනවා කියන එක. හිතෙනවා හිතන විදිහට අපි හිත අපි අවද්ද අපි සංඥාවද්ද ඇසුරු කරන සංඥාවන් ඒකේ සංඥාව ඒ නැවත නැවත නැවත නැවත අර සංඥාවම නැවත නැවත නැවත වෙනස් වෙනවනේ. අපි දැන් මේ මේ මේ හිතනවා මෙන්න දැන් මේ අලුව මේ අලුවට තව සීනි තිබ්බනම් හොඳයි. මේ අලුවට තව පිස් ටිකක් තිබ්බනම් හොඳයි. මේ අලුව දැන් අන්තර පැටව ගහනවානේ. සිතුවිලි ගොඩක් එනවානේ. හරි. Ah, එහෙමයි එහෙමයි. එතකොට දැන් මේ ඒකනේ නිමිති අනුව්‍යංජන හදනවා කියන්නේ චිත්ත චෛතසික කියලා මේ ගොඩක් පෙන්වන්නේ ඒකනේ. මේක ගොඩක් බවට පත් වෙනවා. එක සිතයි දැන් අලුවා අලුවා දැන් අලුවාට සීනි අලුවා සුදු වෙනවා අලුවාට පාන් පිට වෙනවා අලුවා තව හැදුවා නම් හොඳයි අලුවත් එක්ක කතා ගොඩයි ඒ ඒ හැම එකම අරවට මේ රූප හැදෙනව නේද මඤ්ඤණා කරනවා කියන්නේ ඒක තමයි මේක වයිබ්‍රේෂන් එකක් කියන අපි කියන්නේ මේක ප්‍රතිකම්පන කියලා ධ්වනි වගේ අර අර අනික මොකක් හරි අර බලන්න අර බෙරේකට ගැහුවම ඩුම් ඩුඩු ඩුඩු ඩුම් ඩුම් ඩුම් ගානේ අන්නේ අන්නේ ස්වභාවයට හිත ඇදෙනවා අර රුප්පන්තිකෝ ආවසෝ රූපංකේ රුප්පණය වෙනවා කිව්වේ ඕකට. ඒක නැවත නැවත නැවත රුප්පන්තිකෝ ආවසෝ රූපං වදේ. ඒක අபிසංකරණ රූප රූපත්වයෙන් සංගත අபிසංකරෝ ඔව් පින්තූර ගොඩාක් වැටිලා තමයි දෙයක් වෙන්නේ. අන්න ඒ වගේ එක මේ එක එක සිතක් ගන්නකොටම සිත් ගොඩාක් පරම්පරාවක්ම එනවා. නවතින්නේ ඒක තමයි මේ අපි නිතරම හිත හිත ඉන්නේ. ඒක බම්බර කරකින උපමාව ගත්ත එකනේ. අර ගිනි වලල්ල වගේ උපමාව ගත්ත එක ගෝලයක් කරකින වලල්ලප්පේ. ඒ කියන්නේ එන්නේ ආලෝක කිරණයක් දකින්නේ පොත් මේ සඳහා. එතකොට අපි අපි මේ වලල්ලක් කරගෙන ආකේ ශබ්ද වර්ණ තේරම අර වලල්ලේ කරකිනවා. එතකොට මේ වර්ණ ශබ්ද ඔක්කොම එකතු වෙනිච්ච එක තමයි ශබ්දයක්නේ අපි කියන්නේ. අපි කියන්නේම ශබ්දයක් නෙමෙයි පොත් මේ කියන්නේ ශබ්දනේ. හා. ඉතින් ශබ්ද නෙමෙයි එන්නේ කිරණයක් වෙන්නේ ආලෝක කිරණයක් වෙන පැහැට කොහෙන්ද ශබ්දෙන්නේ. එන අපි ශබ්දයන්නේ කියන්නේ. ඒතර ඇත්තටම මේක එකතු වෙලා නේ තියෙන්නේ. දැන් මේ පැත්තේ ශබ්දයන්නේ පිට වෙන්නේ. ওই පැත්තෙන් කොහොමද රූපම වෙන්නේ? දැන් අපි අන්නාසි අන්නාසි කියපු ගමන් ওই පැත්තේ අන්නාසි රූපයක් බෝඩ් එකක ඕනනම් ඇදලා පෙන්නන්නත් පුළුවන් ওই පැත්තේ ඉන්න කෙනෙකුට. එතකොට මේ රූප ශබ්ද එකතු උනේ කොහොමද? අන්න ඒක තමයි අර පුබ්බේ නිවාසානුස්සය ඥානෙ. පෙරසිට කඳ පිළිවෙත් දැක්කොත් තමයි අපි දැනගන්නේ ආ මොන්ඩිසෝරි යනකොටත් මේකනේ කරේ. ශබ්ද දැම්ම වර්ණ ඒවා එකතු වෙච්ච එක සිද්ධ වුණේ ඉබේම. අපි හිතලා සිදු කරා නෙමෙයි ඒක ඉබේම සිද්ධ වෙනවා. ඒක තමයි පටිච්චසමුප්පාදේ කියන්නේ. ඒක තමයි පටිච්චසමුප්පන්න වෙනවා කියන්නේ. ඒක තමයි සංඛාරා කියන්නේ. සංඛාරා කියන්නේ එකතු වෙනවා, සකස් වෙනවා කියන එක. ඒකමයි අවිද්‍යාව. දෙයක් කියලා ගත් එක ඊට පස්සේ. ඒක අපි කවදාවත් එළියට ගිහින් ඇත්ත කතා. අපි හිතෙට ඉන්නේ හැමදාම දරුවා අසනීපයි දරුවාට දැන් හොඳයි දරුවා කොණ්ඩේ පියාන ඕන දරුවාට මේවා කරන්න ඔක්කොම සිතුවිලි අපි දුක් විඳින හිතින්නේ නේද දරුවා ඉන්නේ අපි ඇඟ ඇතුලේද නැහැනේ හිතනවනේ දරුවයි කිය. හිතනවා. ඒ එතන තන එතන හැඩතල හැදෙනව නේද? ආරයම හැඩ හැඩතල ඒව මොකක්වත් අපිට අවශ්‍ය නැහැ කතාව. වර්ණයක්. හරි ඔබතුමිය කියන එක හරි. ඔබතුමිය කියන්නේ වර්ණයක් වර්ණයක් මේ එනවා වර්ණෙත් හැදෙනවා කියලා ඔබතුමිය කියන්නේ යන්නේ. වර්ණ හැදෙන එකක් නෙමෙයි. ප්‍රතිබිම්බයන් නේද මොකක්ද හැදෙනවා. දැන් ඕන සබ්දයක් දානකොට එනවනේ රූප වර්ණයක් රූපයක්. මෙතන දැන් අපිට පේන එක පේනවා හැඩතල විතරයි එතන තාක්ෂ අපේ හිතේ තියෙන්නේ. ආ. එතකොට දකින්නේ શબ્දයක් කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. අපි දකින්නේ શબ્දයන්නේ දැන් රත්තරන් කියන්නේ શબ્දයන්නේ. શબ્දය ඒක හොඳට තේරෙනවා නේ වාස් શબ્දය. શબ્දයක් කොහොමද දකින්නේ? ඔන්න ඕක තමයි චිත්තය කියන්නේ. චිත්තේට ශබ්ද වර්ණ වෙන් කරන්න බෑ. ඒකයි නාමීය රූපයක් කියේ. ඒකයි නාම රූප පත්‍ය විඥානං කියන්නේ. නාම රූප එකතු වෙලාමයි තියෙන. ඒක වෙන් කරන්න බෑ. ඒක වෙන් කරොත් හිත නෑ. අර ආර්යමාති කියන ශබ්ද තරංග වර්ණ තරංග වර්ණ එකට තියෙන. ඒක වෙන් කරපු ගමන් නිවන් දකින්නවා. එහෙමයි. අයි වර්ණ වර්ණ විතර ශබ්ද විතර එතකොට කොහොම දෙයක් නැහැ. ශබ්ද ශබ්ද විතර ඕන් තරම් තියෙන මුහුද හෝ හෝ ගානවා වගේ ඕන් තරම් ශබ්ද තියෙන ශබ්ද වල රූප නැහැ එතකොට. එහෙමයි. කනට ශබ්ද විතරයි නෑ ස්පේන් නෑ. අන්දෙක් ශබ්ද ඇහෙනවා බීරි නෑ. එතකොට ශබ්ද ඇහෙනවා බීරි නෑ හැබැයි අන්දෙක් ස්පේන් නෑ. එතකොට යාට ශබ්ද විතරයි. රූප රූප නැහැ. ශබ්ද වලින් වෙනස්කමෙන් යා යා කතා කරාට යා රූප දකින්නේ දැන් අපිට දැන් ඔන්න දැන් ඔන්න ඉන්නවා මේ බීරෙක්. එතකොට යාට රූප පේනවා. අන්ධ නැහැ. එතකොට රූප පේනවා බීරි. එතකොට මොකද? ශබ්ද නැහැ. වර්ණ වලින් ආවයි. ඔව්. එතකොට මේක එක එතකොට මේකේ අඩුවක් තියෙන. ඒක තමයි මේ ආයතන හයම නැති අය නිවන් දකින්න පැවිදි කරන්නේ නැත්තේ. ඒයට නිවන් දකින්න බැරි වෙනවා. එහෙමයි. ඒකට හේතුව මේ මේ මේ සාසවීය ස්වභාවයේ මේ මේ ෆයිව් සෙන්සස් වල එකතු වෙන සිතක් හැදුනොත් තමයි සිතින් මිදීමක් තියෙන්නේ. එහෙම නැතුව අර කෑලි කෑලි ගත්තාම හරියටම යාටවත් පැහැදිලි නෑ. වර්ණේ නැති කෙනාට පැහැදිලි නෑ. දැන් බාහිරින් කියනවා මේක මේ රතු පාට කියලා එයාට දන්නේ නෑනේ. අයි වර්ණ දන්නේ නෑනේ. එතකොට එයා ඉන්නේ විචිකිච්ඡාවක් එක්කමයි දන්නේ නැතුණාට. එයා කවදාවත් දැකලා නෑ වර්ණ එතකොට. එයා හිතන් ඉන්නවා මේ අරණ කියලා જાතියක් තියෙනවා කියලා එච්චරයි. නිවන් දකින්න බෑ. එතකොට නිවන් දකින්න බෑ. ඒක නිසා තමයි ඔය ආයතන අඩු අය පැවිදි කරන්නේ නැත්තේ. එහෙම. තේරුණානේ. මේ ලොකු කතාවක් එක බලනකොට නේ එක ප්‍රශ්නේ වුණාට නේ ප්‍රශ්නේ වේ හරියට ගස්වලා ගත්තොත් හොඳට නේ ලොකු කතාවක් ඒකනේ. ඔව් අර මට තියෙන ප්‍රශ්නේ තමයි අර මේ දැන් ඔය දැන් අතන හිතනවනේ පිටල නැහැනේ කවදාවත් මොන හිත හිතනකොටම එනවනේ අර ඔබතුමියට ඔබතුමිය ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමිය කල්පනා කරන්නේ මේ එළියේ තියෙන එකක් පේනවා නෙමෙයි හිත ඇතුලේ තියෙන ඒවා පේන්නේ එහෙම කිව්වට දැන් තේරුම වෙනස්. ඒ කියන්නේ මේ මේ විදිහටම පේනවා. පේන්නේ නැති එකක් නෙමෙයි. මේ විදිහටම ඇහෙනවා. ඇහෙන්නේ නැති එකනේ. ඕකේ උනට අපි හිතන එක වෙනස්. ඒ කියන්නේ අපි හිතන්නේ මේස පොත කියලා එකතු කරගෙන අපි එළියේ තියෙන එළියේ නෑ අපි හිතන ඒවා කියන එක. දැන් අපි කියන්නේ අපි කියන්නේ අලිගට peer කියලා. අලිගට peer කියන්නේ නෑනේ ගහ කියන්නේ නෑනේ මම අලිගට peer කියන්නේ. එහෙමයි. අපි ඉතින් මේ දීර්ඝ කාලයක් තිස්සේ කීය කිය ලෝකයක් හදාගෙන දැන් හිත ඇතුලේ ලෝකෙක දුක් විඳිනවා සැප විඳිනවා ඔක්කොම. අපි චිත්තුවිලි චිත්තේන නියති ලෝකේ මනෝපුබ්බංගම ධම්මම් මේ රෝහිතත්ත්ව ලෝකේ එළියෙන් අහන්න එපා කිව්ව ඒකයි. ওই ප්‍රශ්නේම වැරදි. මේ ධර්මයේ දකින්න ඕනි ධර්මයේ කෝණයෙන්මයි. ඒ කියන්නේ අපිට ඕනේ කෝණයෙන් ධර්මය බලන්න කිව්වොත් අපි අතරමං අපිට ප්‍රශ්න හදාගත හැකි. ආ මේ එළියේ තිය එළියෙන් රූප එන්නේ නැහැ. එළියේ රූප නැහැ. අපේ හිතේ තියෙන කිව්වොත් එම ඔක්කොම අවුල. එහෙමයි. ඒක හේතුව තමයි අපි. ඒ සිතුවිලි කියන්නේ එතකොට මොනවද කියලා යාට පටලැවෙනවා. මේ අපි සිතුවිලි ඇසුරු කරන්නේ. අපි දකින්න ඕනේ අපි මොකද්ද ඇසුරු කරන්නේ කියන්නේ. අපිට තියෙන්නේ අපිට තියෙන මේ අපි හිතන ප්‍රශ්නයක් නේ. ඒ පනවගත්ත සිතුවිලි. ඔව් අපිට තියෙන අපි දරුවා කියලා හිතන ඉඳානේ ප්‍රශ්නේ. එහෙමයි. අපිට තියෙන අපිට තියෙන අල්ලපු ගෙදර දරුවයි කියලා අපිනේ හිතන්නේ. එහෙමයි. අපිනේ කියන්නේ මේක පෙරගහක් කියලා. එහෙමයි. ඒවට අපි කියන්නේ කොහෙවත් නෑ හැබැයි. ඒව දැන් අපි ගත්තොත් එහෙම අපි තුමු දැන් මේ ගෙදර දැන් ඔන්න මේසේ ඇඳන් පුටු මේවා තියනවා කියලා දැන් මේසය නම් දැන් ඔබතුමියගේ ඉන්න ගෙදර මේසය නම් පුරු සේරම ගේ ගිනි ගත්තොත් ගිනි ගන්නවනේ. එහෙමයි. එතකොට තුනක් වගේ නැති වෙලා යනවනේ එක්කම මහ භූත විතරයි. එහෙම. අපි අර හැඩතල වලට නම් දාගත්තට වැඩක් නෑ. අපි ඒ හැඩතල වලට නම් දාලා වෙන් කළා වෙනම පිනෝ පිනෝ ඉන්නවා. එහෙමයි. එනකොට පෘථිවිය දැන් පෘථිවිය සූර්යාගේ රශ්මිය වැඩි වෙලා දැන් කියනවානේ පෘථිවිය විනාශ වෙනවා කියලා සම්පූර්ණ සූර්යාගේ රශ්මිය වැඩිලා පෘථිවියම අළු වෙලා නැති වෙලා යනවා කියනවානේ. එහෙමයි. එතකොට කොහේ මේ සදාම් පුටු? කොහේ දරුවෝ ගෙවල් දොරවල් කොහෙද ඔය සත්තු කොහෙද ඉන්නේ ඔය ඉරාඳ ඔය කො මොනවන්නේ ඉතින් ඕක තමයි ඇත්ත කතාව ඇත්ත කතාව ශුන්‍යයි ශුන්‍ය වෙන්නේ මේ ඒක ඇත්ත දැක්කොත් ඒ කියන්නේ මේ මහ භූත අපිට පේන්නේ නැහැ කිව්වේ ඒකයි මේ මහ භූත ටිකක් තියෙන්නේ නමුත් මේ මහ භූතවල ආලෝක මහ භූත තමයි ශබ්දත් මහ භූතම තමයි හැබැයි අපිට ශබ්ද ශබ්ද ඒ ශබ්ද ඒවා මේවා ගැන ඉතීමෙන් පළක් නැහැ ඒකට හේතුව නේ ශබ්ද ශබ්ද විතරයි. ඒවට රූප එකතු වෙච්ච එකයි මෙතන චිත්තේ හඳුනා ගන්න අමාරුයි. ඒකයි ඔය ගැටලුව. ශබ්ද රූප එකතු වෙච්ච එකක් චිත්තේ කියන්නේ. ඒක අපේ චිත්ත ස්වභාවය හඳුනා ගන්න ඕනේ. දැන් ශබ්ද ශබ්ද විතරයි කියලා දැක්කොත් ශබ්දවල වර්ණ නැහැනේ. එහෙනම් දැන් වර්ණ වර්ණ විතරයි කියලා ගත්තොත් ඔව් වර්ණ වර්ණ විතරයි කියලා ගත්තොත් වර්ණවල ශබ්දත් නැහැනේ. නෑ එහෙනම්. එහෙනම් අපි බීරෙක්. බීරෙක් දකින්න පාට. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. සබ්ද නැහැ. සබ්ද නැහැ දැන් කහරවතු කියලා කියන්න පුළුවන් කමක් නැහැ කාටවත්. ඔක්කොම ෆාර්න නිකන් හැඩතල ඔහේ බලපල ඉන්න හැඩතල හැඩතල වෙන හැඩතල විතරයි. ඕන තරම් ගස්වල අතු හෙල වෙන්න ඕන තරම් වලාකුළු යන්න එක එක හැඩතලම ඒ වගේ තමයි. අපි කියන්නේ නැහනේ එක එක නම් දාන්නේ නැහනේ. බලා අපි නම් දාග දන්න හින්දානේ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් වලාකුළු වල එක එක හාවෝ වගේ හැදෙනවා මෝ වගේ හැදෙනවා එක එක වලාකුළු වල එක එක හැදෙනවා අපි කියනවා එතකොට අර හැඩේ දැකලා මේ හාවෙක් මේ මුවෙක් මේ දැන් වලාකුළු දැන් අපි හිතමු දැන් අපි ශබ්ද දාලා නැහැ කියලා මොන්ඩිසෝරි එහෙම ඒ ගිහිලා ওই ශබ්ද දාන්නේ ඔක්කොම නැහැ කියලා. එහෙනම් ඉතින් අර නිකන් ඔහේ බලාගෙන ඉතිහාස තියා. එච්චර තමයි. ශබ්ද වලින් වෙන් කරන්න එපා. එහෙමයි. ශබ්ද වලින් වෙන් කළා නැත්තම් වෙන් වෙන්නේ නැහැ. ලොකු කතාවක් හැබැයිනේ. <laughs> දේ වුණාට ලොකු ගැඹුරන්නේ. ඔව් හරි ගැඹුරු මං කලින් මේව මේ විදිහට අපි මේ දේශ කවුරුවත් දේශන අහලා නැහැ දේශන <laughs> දැන් හොඳට මේකේ දේශනා දැන් කොච්චර අහලා තියෙනවද? දේශනා මම ඔක්තෝබර් වගේ ඉඳන් කාලේ ඉඳන්ම දේශනා අහලා තියෙනවා. දැන් දේශනා කොහොම 500ක්වත් 300ක් විතර ඔච්චරක් විතර අහනවා. ඔව් කොච්චර ඇහුවත් මදි නේද කියන්නේ. ඒ කියන්නේ මේක හරි මේ විදිහේ ධර්මයක් අහලා නැහැ. පරිණතව දහන්නේ එහෙමද? කොහෙද ගම්පලක්? කල්හතර. ආ කලුතර කලුතර එතකොට මේ මොන හරි එහෙම වෘත්තියෙන් කරනවද රැකියාව? නෑ මම ඒව නෑ මේ බබාලා දෙන්නේ. හැබැයි ඔබතුමිය මෙහෙම කරන්න. ඔබතුමිය මුල් දේශනා ඇහුවේ නැද්ද ඒක? මුල් දේශනා කියන්නේ මම එහින් මෙහින් තමයි අහන්නේ. ඔව් කමන්න එහෙම මෙහෙන් හරි කමන්න. ඔබතුමිය මේ අහන්න ටිකක් මේ මුලින් දේශනා කියන කොටස් ආරේ මට තේරෙනවා නැත්නම් මම මේ මුලින් කියන ඒවා ටිකක් සරලයි. ඒවා හරි සරලව කියන්නේ. එකපාරටම ගැඹුරු එක කියන්නේ මුලින් ඒවායිදි කියන්නේ මේ පෙර මතකයෙන් ඇති වෙන්නේ එහෙම. දැන් කියන්නේ එහෙම නෙමෙයිනේ. දැන් කියන්නේ මේක මෙතනමයි හටගන්නේ කියලා. එතකොට ගොඩක් අයට තේරෙන්නේ අර මුල් ඒවා ටිකක් අහලා තියෙන කෙනෙකුට තමයි තේරෙන්නේ මේ මොකද්ද කියන්නේ කියලා. සමහර වෙලාවට තේරෙනවා කියන්නේ සමහර කෙනෙකුට තේරෙනවා ටිකක් නුවණ තියෙන කෙනා අල්ල ගන්නවා අපි නෑ කියන්නේ. හැබැයි තමන්ගේ මට්ටමේ පුළුවන් විදිහට අල්ලගෙන හරි ගලපගෙන ටික ටික සුද්ධ කරගන්න ඕනේ කියන එක තමයි අපිට කියන්න මොකද අපි වුණත් එහෙම තමයි මේ දහම එකපාරටම උපතින් දැනගෙන ආවේ නැහනේ. අපේ උත්සාහයෙන් වීරයෙන් අපිම මෙනෙහි කළාම තමයි සුද්ධ කළා සුද්ධ කළා අර මේ මහා ප්‍රඥාව කියන එක එහෙමනේ. මේක අර යථාභූත ඥානය කියන එක ඇවිල්ලා මේ දකින්නම සුද්ධ කරන්නම ඕනේ නැත්තම් මේක නිකම් පහළ වෙන්නේ නැහැ බලන් හිටියත්. මේක ධර්මය අහන්නත් ඕනි ඇත්තටම. ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. එතකොට ඕ එතකොට අර එතන කියන එක මෙනෙහි වෙනවා. මේ අහන අහනවා මට වෙලා දැකි වෙලාවට අහනවා. ඔබතුමිය ඔබතුමිය වැඩි ලොකු ඒවා අවශ්‍ය නැහැ. දැන් මේ මොහොතේ ගත්ත ධර්මයේ දැන් ගත්තනම් ඒක තමයි වටින්නේ. එහෙමයි. ඔව් ඒ කියන්නේ දැන් හොඳටම නාම රූප වෙන් වෙනවානේ. ඔතන තමයි නා වෙන් වෙන්නේ. එතන ඇත්තටම මේක වෙන් වෙනකොට ශබ්ද වර්ණ වලින් වෙන් වෙන්නේ. ඒක තමයි අපි එහෙම කියන්නේත් ඒක. හැබැයි ඒක කිසිම පොතක නැහැ. ඕක තමයි තියෙන ප්‍රායෝගික පැත්තනේ මේ කියන්නේ. දැන් අපි හැමදේම ප්‍රායෝගික පැත්තෙන් කියනවානේ. දැන් අපි සිත් දෙකක් අතර පරතරය හුවම ශුන්‍යතාවය. ඒක මේක සිත් දෙකක් අතර පරතරය හිතලා ගන්න බෑ කවදාවත්. අර සිතේ ඇත්ත දකිනකොට ඒක ඇත්ත නෙමෙයි කියලා දැනෙනකොට තමයි ශුන්‍යතාවය පේන්න ගන්නේ. ඒක අභ්‍යන්තරයටම දැනෙන්න ගන්නවා ශුන්‍යතාවය. ඒක කවදාවත් පොතේ තියෙන විදිහට ගන්න බෑ. ඒකට හේතුව <laughs> සිත හැමෝම බලන් ඉන්නවා මේ සිත ගිහිල්ලා අර සිත ඇවිල්ලා මැද්ද දකින්න එකක් අවස්ථාවක් උකමේ ඒක මේ ධර්මයේ පුදුම ගැඹුරුයි එතකොට මේ ධර්මයේ හරි ගැඹුරක් තියෙනවා බලනකොට ඒ කියන්නේ මේ දැන් අපි හිතන එක ඇත්තනේ මේ කියලා හිතන එකම නිවන් මඟ තමයි ඒකට හේතුව පටිසෝතේ දැන් බාහිර ඇත්ත කරගත්ත එක අනුසෝතේනේ රැවටීමනේ ඒතකොට ඔබතුමිය එක පැත්තකින් ඔබතුමිය දිනුනුයි ඒකට හේතුව ඔබතුමිය බාහිර ඇත්ත නෙමෙයි කියලා දකිනවා ඒක ධර්ම ශ්‍රවණයෙන් තමයි අවිල්ල තියෙන්නේ. ඒක තව ටිකක් පිරිසිදු වෙන එක තමයි දැන් වෙන්නේ. ඒ කියන්නේ දැන් අද කතා කරනකොට උනත් ඔබතුමියට වැටහුණා මේ සිතුවිලි කියලා ඔක්කොම. ආ ඒකම ලොකු දිනුවක්. ඒක ලොකු දිනුවක්. ඒ කියන්නේ එහෙම තමයි පොඩ පොඩ තමයි මේ ගමන ඇත්තටම එහෙම තමයි මේ ගමන හැමෝම යන්නේ. පොඩ පොඩ තමයි හැමෝම හදාගන්නේ. මේ ආරේවන්ත තේරෙන් මට මේ පණෝගත්ත එක එක භාෂාවල් වලින් මේ සිතුවිලි කියන එක ප්‍රඥප්ති දාගත්තේ වලට මේ එහෙම අපි අසුරු කරන්න සිතුවිල්ලක්. සිතුවිල්ල. ඔන්න ඔතනින් තමයි ලිහෙන්නේ ඔක. අපි හැමතිස්සෙම හිත හිතන එක විඥාන මායාව. එහෙමයි. අපිට දැනෙන්නේ දැනෙන්නේ විඥානෙටනේ. දැන් තද ගතිය වුණත් අල්ලොත් දැනෙන්නේ විඥානෙටද? විඥානෙට. ඒකට අපි මේ නමක් දානවානේ මේ පොළවේ කියලා. ඕකනේ ගැටලුව තියෙන්නේ. මේක තනකොළ පොළව, මේක කොන්ක්‍රීට් පොළව, මේක වැලි පොළව. එහෙම නැත්නම් අල්ලනකොට මොකක් හරි ඒකට නමක් කියන. කියනවා මේක මල් වාස්සේ ඔය නම කොහෙන්ද ඔන්න ඕක ඕකයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අල්ලන්නේ අල්ලන්නේ ඔව් අතට ඒක එන්නේ නැහැ. ඒකයි අර ඒව අනිත්‍යයෙන් එකතු වෙලා ආපු එක තමයි චිත්තය කියන්නේ. එහෙමයි. මේක විඤ්ඤා ඒක තමයි විඤ්ඤානේ මායාව නේද? ඒක තමයි විඤ්ඤාන මායාව. ඇත්තටම ඒක තමයි විඤ්ඤාන මායාව. විඤ්ඤාන මායාව ඇත්තටම ඇත්තේ කියලා හිතන එක. එහෙම දෙයක් තියෙන දැන් අපි හිතන දේ තියෙනවා කියලාත් අපි ඊට පස්සේ කියනවා. ඒක ඒක අධ්‍යාත්මික නෑ. ඒක අපිට හොඳටම තේරෙනවානේ මේ දැන් අපේ શબ્දයක් අහු නෑ අතට කියලා. අතට අහුනොත් අදගතිය විතරයි කියලා ඒක කිව්වොත් කවුරු පිළිගන්නෙත් නෑ. එතකොට කියන්නේ නෑ අහුවිච්ච එකේ නම කියන්නේ කිය. එතකොට අපි කියන්නේ අපේ මතකේ අපේ සිතුවිලි කියන්නේ. එතකොට ඒක තමයි අපි ජීවත් වෙන්නේ සිතුවිලි වල. ඒවා කී කී තමයි අපි ඉන්නේ. හිත අදගතිය කිව්වත් චිත්තයක් නෙවෙයි සිතුවිල්ලක් නේ නාමය. ඔව් ඒක ඔව් ඒක ආයතන සිත. හැබැයි ඒක මනෝ සිතින් තමයි දෙන්නේ මේ මේක කකුල හරි ඇඳ හරි මොකක් හරි ඕනම එකක්. එහෙමයි. ඒක මනෝ විඥාණයෙන් එන්නේ. ඔන්න ඔය මනෝ විඥාණය තමයි මායාව. ආයතන විඥානය කියන්නේ සලායතන නිරෝධෝ. ඒ කියන්නේ ආයතන විඥාණයට සීමා වුණොත් නිවන තියෙන්නේ. සලායතන නිරෝධෝ නිබ්බානෝ කිව්වේ ඒකයි. සලායතන කියන්නේ අසකන දිවනාසයට එන තැනට සීමා වුණොත් නිවන තියෙන්නේ. දැක්කොත් දැක්කා. ඒක මනෝ ඕ මනෝ විඥානෙට ගිය ගමන්ම අන සිතුවිලි. දෙයක් පෙන්නනෝ නේද? ඔව් ඒක දෙයක්. අන්න එතකොට රැවටලා. ඒක තමයි කිව්වේ මේ දෙයක් කියලා ගත්තොත් එතන බෞද්ධයෙක් නෑ කියලා. බෞද්ධයෙක් කියන්නේ දෙයක් නෙමෙයි කියලා දකින එක. ඒ කියන්නේ ආයතන වෙන් කරන එක. එහෙමයි. අන්න ලොකු දාන්න දැන් ඔන්න තේරුණා. තේරුණා. තේරුණා. ඔව් ලියන්න ඕනි තමයි කෙනාට කෙනාට දැන් අපි ලියලිය දෙනවා කෝල් කරනකොට. අනේ ඔව් නැත්තම් අපි අතරමං වෙනවා. ඔව් නැත්තම් අතරමං වෙනවානේ. කවුරු හරි කවුරු හරි කෙනෙක් මේ පාර කෙරවලටම යන්න එපා. කෙරවලටම ගිහිල්ලා ආයි පස්සට ඇවිල්ලා ආයි අනිත් අයට අතින් අල්ලන් යන එකක් තමයි කරන්න ඕනේ. එහෙම යන්න එපා කවුරු හරි කෙනෙක්. එහෙම නැතුව අනිත් අය දන්නේ නැහැ අර කන වැල අල්ලන් යනවා වගේ. දන්නේ නැහැනේ මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම දැන් ඇත්තටම අපි උනත් මේ ධර්මයේ උනත් මෙහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේක දකින්න හින්දානේ කියන්නේ. අපි දකින්නවනේ දැන් අපි දකින්න දේනේ අනිත් අයටත් පෙන්නන්නේ. ඒතර ඒ අය දැක්කොත් එච්චරයි. ඊට පස්සේ අපි දකින්න දේ ඒ අය දකිනවා. ඊට පස්සේ ඒක විශ්වාස කරන්නේ නැහැ. අදහිල්ලක් නෙමෙයි. ඒක ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේකෙන් දැන් ගින්නක් නැහැ දැන් මිදෙනවා. ඒගොල්ලන්ට දැනෙනවා ඊට පස්සේ සේර ගින්න නැති වුණා මිදුණා කියලා ඒගොල්ලන්ට තේරෙනවා. ඒ ඒගොල්ලෝ කියනවා නම් හරනහස හරියටම හරි මේක වුණා කියලා එච්චරයි. කරන්නේ ආරවන්තේ මේ දැන් මම කරන්න ඕනේ එතකොට මේ හිත අතරම අතරම කලබල වෙන්න එපා ඔබ ඔබ කලබල නැහැ ධර්මයේ හරි මට යන මග හරි නම් හරි මග හරි කොහොමත් ඕනම කෙනෙක්ට මුලින් එකපාරටම අහු වෙන්නේ ටිකක් යනකොට සුද්ධ කරනකොට තමයි පේන්න ගන්නෙ දැන් ඔබතුමිය දකින්න සිතුවිලි කියලා ඔතනම තමයි සුද්ධ කරගන්නවා ඔය අහන හැම ධර්මයක්ම ඔක තේරෙන ගත්තම තවත් ආයි අහනකොට තවත් ගැඹුරෙන් ඇහෙනවා. එහෙමයි. නේද? පරණ එකක් වුණත් ආයි අහනකොට කලින්ට වැඩිය ගැඹුරක් දැනෙනවා. නෑ සමහරක් දේශනාවේමද මට හොඳට තේරෙන. සමහරක් කියනම් මේ තේරෙන්නේ නෑ. සමහරක් කියා තේරෙනවා. ගොඩක් තියෙන අර ශබ්ද තරංග, වර්ණ තරංග, ඒව කියනකොට චිත්තය සිත් තරංගයක් හැදෙන විදිහ ඒව හොඳට තේරෙනවා. නිකම් මේක අර එතන අර භූත වෙන විදිය කියනකොට එතන එතන සකස් වෙන ඒවා ඒව තේරෙනවා. හරි අවශ්‍යක තේරෙනවා කියන්නේ නේද? හැබැයි අත්‍තරම දැන් මෙතන ශබ්ද වර්ණ විතරයි කියලා වෙන් වුණොත් තුනොත් තමයි එකතු වුණොත් අපිට රූපෙට ශබ්ද තියෙනවා. එකතු වුණොත් ශබ්දෙට රූප තියෙනවා. දැන් පිච්චමල් කිව්වොත් මේ පැත්තෙන් ওই පැත්තේ රූපම වෙනවා. ඒක වෙන් වෙලානේ වෙන් වෙලා තියෙන නේද ආරේ. මම වෙනවා එකට රැවටුනොත් ඉවරයි. ආ වෙන එකට ඇත්ත කරගෙන ඊට පස්සේ ඒ පස්සේ යනවා කියන්නේ රාග දේශ මොහ සිත් හට ගන්න. ඒකට ඇලෙනවා ගැටෙනවා. දැන් ඇලෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ සිතුවිල්ලකටයි. ඒකයි උතන තියෙන්නේ. අපි ඇලෙන්නේ ගැටෙන්නේ මේ සිතුවිල්ලක් අපි සිතුවිල්ලක් හදාගෙන ඒක ඒකට ඊට පස්සේ හැංගීම ඇති කරගෙන ඒකට කේන්ති ගිහිල්ලා ඒකට ඇලිලා ගැටිලා අපිට නතර ගන්නත් බෑනේ අන්තිමට. අපි බලනකොට මේ සිතුවිල්ලක් පස්සේනේ දුවන්නේ. ඒකනේ අර මිරිගුව පස්සේ දුවන අර මුවා වගේ කිව්වේ. ඒකනේ බුදුන් වහන්සේ පෙන්නන්නේ මිරිච්ච වටේ සංඥා මාරූපමංච විඥානං ඔය කියන්නේ ඒකවනේ. මේක මායාවක් මිරිගුවක් මේක මුකුත් නෑ කියන පේන පින්ඩපාන රූපං නේ බුබ්බුලංච වේදනංච මිරිච්ච වටේ සංඥා කද රූපමංච සංකාර මේක ඒ කියන්නේ සිතුවිලි මොනවත් නැහැ කියන එක නේද ආයමන අපි ඒ <laughs> ඒක හරයක් නැති දෙයක් නේද ඔව් අපි ඒක අපි ඒක අල්ලගෙන දුක් විඳිනවා ආ ඔය අපි ඒක අල්ලගෙන ඒ රූපෙත් එක ගැට ගැහුණා තමයි දුක් විඳින්නේ නේද ආයමන ඊට පස්සේ අපිට බල ගැටෙනවා අපිට දැන් ලෝකෙකුත් තියෙනවා පිච්චමල් මොසමල් ඔක්කොම තියෙනවා තියෙනවා ඒ වඳුරට ඒවට වර්ණක් තියෙනවා ශබ්දක් තියෙනවා දැන් ශබ්ද වර්ණ එකතු වෙලා ඒව ඇත්ත කරගෙන ඊට පස්සේ එහෙම දේවල් අපි පරිස්සම් කරන්නත් යනවා අංගන්න යනවා පුදුම දේවල් ඊට පස්සේ සිද්ධ වෙනවා ඒක තමයි දෙයක් තියනවා කියලා ගත්තොත් අන්න අර යාරූපේ නන්දි තදුපාදානම් බහුව ඒකයි ඔය කියන්නේ ඒ කියන්නේ දෙයක් තියනවා කියලා ගත්තොත් ඒකට නන්දියක් ඇති වෙනවා කැමැත්තක් අකමැත්තක් ඒකට ගැටෙනවා ඇලෙනවා ගැටෙනවා ඒ කියන්නේ අන්න බහුව භවයක් තියෙන දෙයක් තියෙන අන්න උපාදානෝ භවපච්චය උපාදාන ජාත් ජරා මරණ ශෝක පරිදේව එහෙම වුණොත් ශෝක පරිදේව තියෙනවා මායාට අසුණා කියන්නේ ඒකයි දෙයක් තියනවා කියලා ගත්තොත් එතන ආත්මෙත් තියෙනවා. අයි මම ඔව් ඒකනම් ආරවන්ත තේරෙනවා. මොකද මේ නාම රූප දෙක ගැට ගැහුණොත් තමයි අපිට දෙයක් හම්බෙන්නේ කියන එක. ඔව් දෙයක් තිබ්බොත් එතන ආත්මයක් තියෙනවා. ඔව්. ඒතර ආත්මයක් තියෙන මමත් ඉන්නවා. එහෙමයි. ඔව්. හොඳයි. හොඳයි. හොඳයි. ඇති එහෙනම්. හොඳයි. හොඳයි. හොඳින් මෙනෙහි කරගෙන යන්න ආය දේශනාත් අහන්න ආයිමත් හිරවමත් ආයි ගන්න. හොඳයි. හොඳයි. ආරේ මාසේ නම් සර්වන් සර්ණයි.